ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන්නේ කොළඹ නගරයේ ඊඑස් ප්‍රදේශයේ සංගමිත්තා විහාරාධිපති අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහනිකායේ අනුනායක අතිපූජ්‍ය බෙලිදින්නේ ශ්‍රී ධම්ම නායක ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේ මග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්ත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 කෝ ආනන්ද ගවේ සිස්ස උපාසකස්ස තදෝචි අංකෝ ඉමේ සංපංචං උපාසක සතානං බහුකාරෝ බුද්ධං ගමෝ සමාදපේතා පාංචන්නේ සීලේසු අපරිපූර්ණකාරී ඉමානිච පංච උපාසක සතානි සීලේසු අපරිපූර්ණකාරිනෝ ඉස්සේතං සමසමන්නත් තිකින්චි අතිරේකං හන්දාහං මතේ ආති සම්භාවන්ත සින්වත්නි අද නිවැසන මේ පින්වත් පිළිසට දැන් අතුරෙන් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තිබෙන ගවේෂී සූත්‍රයේ පාඨයක් තමයි මම මාතෘකා වශයෙන් ප්‍රකාශ කළේ. මේක ප්‍රකාශ කරන්නට හේතුව අපේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ එක්තරා දවසකදී කෝසල ධනපදේ වාසය කරද්දී වික්ෂුන් වහන්සේලා විශාල පිරිසකුත් එක්ක උන්වහන්සේ මහා සංඝයාත් සමග ගමනක් වඩනකොට පාරක් අද්දරදී උන්වහන්සේට දකින්න ලැබුණ බොහොම ලස්සන විදියට වැවිලා තියෙන සල් රස් ගොඩක් තියෙනවා. කැලේ ගොඩක් වත් පිළිලා. නම් මල්වතු කියලා ගැනීමල් වත්තරේනේ ගියා අදරෝ ආපු ගස් තියෙනෝනේ. ඒ වගේ ගස් ගොඩක් හොඳට තියෙනව දැක්කා. දැක්කම බුදුරජාණන් වහන්සේට හිතුණා මේක කොමක්ද කියලා බලන්න ඕන කියන එක 아무තු අදහසක් ඇති වුණා. ඇති වෙලාරේ යන ගමනෙන් රහිනකට ගිහිල්ලා මේ මල් සල් වනයක් තියෙනවා ඒක ඇතුළට ගියා. මෙයන් පස්සේ උන්වහන්සේට මතක් වුණා අතීත දෙයක්. අතීත දෙයක් මතක් වෙලා එහිදී බුදුරජාණන් වහන්සේට සිනහ පහළ වුණා. ඉතින් අපි දැන් මේ ඉන්න හැමෝට උනත් Tamange අඳුරන කියන ධන දෙයක් මතක් වුණාම තනියම ඉනානකොට ඉනා යනෝනේ. හරියට දන්නේ කෙනා තනිනා යන්නේ. ඉනාවේ තියෙන එක එක ආකාර. ඒ ඒ අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා මේ සිනාවලක් තියෙනවා නොයෙක් මේ ආකාර කරුණු කීපයක් ඉතින් ඒක කොහොම කියන්න කියන්න විදියකුත් නැහැ මොකද කාලය නියම කරලා තියෙනෝනේ බණ කියන්න. ඒක යන්කමකින් හොරි මතක් කරන්නේ කොහොමදයි කියලා මට හිතෙනවා. මේ හසිතන් මේම දින බුදුහාමුදුරට හිනා ගියානේ. සිනා පාලුණාම උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දන්ත ධාතු කියලා තියෙනවනේ දත් හතරක්. ඒ දස් වලින් පිටවෙච්ච ආලෝකය දැන් වර්ෂා වහිනකොට විදුලි කොටන්නේ ඒ විදුලි කොටන්නේ මහා කල්පා කල්පස්කා ආපාසානේ නැතින වර්ෂාවකදී ඇති වෙන විදුලි ගැටීම වගේ සිය ගුණයක් විශාලව ආලෝකය වැඩි මේ හෙළියේ සිනාසුනාම උන්වහන්සේ උන්වහන්සේ පිටිපස්සෙන් ගමන් කරන්නේ ආනන්ද හාමුදුරුවනේ මේ ආලෝකයේ උන්වහන්සේට තුන්නා ගාන්ධර ඉස්සරහින් මුඛයෙන් පිට වෙන්නේ පිට වෙනකොටම මේ ආනන්ද ආමරණට හිතුණා බුදුරජාණන් වහන්සේ නම් නිකම්ම hina වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් ඇති මේකට hina වෙන්න කියලා උන්වහන්සේ කල්පනා කළා. ඒ උනා ඒ අටුවාවත් වල තියෙන බුද්ධාන බුදුවරුණන් මේ විදිහට hina වෙන්නේ නැහැ. මෙන්න මේක මොකක් හරි දෙයක් ඇත කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ සිනාසීමට හේතුව කුමක්ද කියලා. සිනාසීමට කුමා හේතුව කුමක්ද කියලා ඇහුවම ඒ සිනහව දැනෙන්නේ මම මේ කියන්න හදුවේ. ඒ සිනහව सिद्ध කරනවා සාමාන්‍යයෙන් අපි අපි අපි මේ ලෞකික ලෝකෝත්තර කියන අපි දෙගොල්ලක් ඉන්නවා සාමාන්‍ය මහගණයන් hina වෙනකොට ඒ hina වෙනකොට අභිධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් ඒක කියන සෝමනස්ස සාගත සිත් කියලා බණ ඉගෙන ගන්නට මතක ඇති. සෝමනස්ස සාගත ඥාන සම්පේත අසංකාරික දිගට කියන්නේ ගියොත් වෙලාව ගත වෙනවා සීකිරීමක් කරන් පස්සේ බලා ගන්න. ඒ සෝමනස්ස සාගත කුසල සිත් තියෙනවා හතරක්. අකුසල සිත් තියෙනවා හතරක්. ඒ වගේම ක්‍රියාසිතුත් තියෙන හතරක්. ඒක 13 12ක් නේතන. හසිතුප්පාදසිත කියලා තව එකක් තියෙනවා. මේ සිද්ධාතුන් තමයි කාචාර සිනාව පහළ වෙනවා පහළ වෙන්නේ. හැමෝටම ওই සිත් ඔක්කොම ඉන්නේ නැහැ. මේ අපේ ධර්මානුකූලව කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේට උනත් මේ ලෞකික මහජනයන්ට සිනාව ඇති වෙනකොට අර කාමාවචර කුසල අකුසල කියන ක්‍රියා කියන සිත් තියෙනනේ 12ක්. ඒකට සෝමනසසගත අසුදුප්පාදිත කියන මේකත් එකතු කරගෙනයි 13ක් වෙන්නේ. ඉතින් මේ සිත් සිත කියන්නේ අපේ බණ පොතේ විස්තර කරලා තියෙන අපට ඇති වෙන. සාමාන්‍යයෙන් සිත කියලා කියන්නේ සිනාවක් ඇති වුනහම අපි සිනාසෙන විදි තියෙනෝනේ. සිනාව කියන්නේ හිතේ ඇතිවෙච්ච ප්‍රීතිය. ඒ ප්‍රීතිය පිට කරන්නේ අපි එකපාරටම කටින් නෙවෙන්නේ. ප්‍රායත කල්පනා වෙනවා හොඳ සන්තෝෂය තුනා යම ඒ දෙහා හොඳට ප්‍රියමනාපයෙන් බලන ඕනකමින් බලනෝනේ. ඒක ඒක සිනාවක් කමයක්. ඒකත් සිනාව. නමුත් කටින් නෙවෙයි සිනාවුනේ අර කොහොඳට බලලා. ඇතුළතින් සිනාසුනා. ප්‍රියමනාප වෙලා නැවත නැවත බලන්න ඇති වෙනෝනේ ආශාවක්. ඒක තමයි එක එක සිනහව. සිත කියලා එකට කියන්නේ. සිත කියන්නේ චිත්ත කියන තේරුමනේ සිනහව කියන තේරුමෙන්. ඒ එහෙම ඇති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් හසිත කියලා එකක් තියෙන තව. මේ හසිත කියලා කියන්නේ ඊට වඩා අර යන්තමකින් ඇති වෙන එකෙත් නෙවෙයි දත් පෙන්නල සිනාවෙන ගතියක් තියෙනවා ඊට පස්සේ. අර ප්‍රේමනාප දෙයක් දැක්කම බැලුවා සිනා වුණා ඒ ඇහෙන් තමයි කරන්නේ. දැන් දතුත් පෙන්නන සිනා වෙනෝනේ. එහෙමත් එහෙමත් සිනා වෙන ඒවට තමයි හසිත කියලා කියන්නේ. මම එක එක වේදකින් මේ විදිහට දිගට කියන්නත් හොඳ නෑ නමුත් අපේ ජීවිතයේ අපි කතා කරන්න ඕනේ. බුදුහාමුදුරනේ කියලා කියන්නේ. අපේ අපේ ජීවිත ගැන අපි කරන දේ ගැන ඒකත් දෙකයි තුන්වෙනි එක තමයි විලාසිත කියලා එකක් තියෙනවා සිනහ වෙනකොට බොහොම මිහිරිව තනිනා වෙන අය ඉන්නෝනේ රජනේත්‍යාට සතුටක් ඇති මිහිරියේ සිනහ ප්‍රියයි මනාපයි අර ඒ ප්‍රිය විදියට මනාප විදියට සිනාසන නම් ඒකට කියනවා විලාසිත කියලා ඒකට තුනක් තියෙන එතන තාත් එකක් තියෙනවා උපාසිත කියලා එකක් තියෙනවා. උපාසිත කියන්නේ hina වෙනකොට කාකාරේ මොකක් හරි මධිකමක් කර කර කරන්න ඕන නම් උපහාසයට ලක්වන්න ඕන නම් hina වෙන්න ගියාම ඕම hina වෙන්නේ නැහනේ. ඒ hinaවල් තියෙනවා හිසත් හොරනවා. ඔය ඉද්දකත් හොරෝ hina වෙනවා. ඒකට කියනවා උපහාසිත hina වේ කියලා. උපහාසයට ලක් කරන්නේ අර hina වෙන්නේ සත් සමාජීයතව තියෙන බණ කියන්නේ මේ කොහෙවත් තියෙන වැඩේ ජීවිත. දුක්ඛ සංගේ නිරෝධ මාර්ග කියලා කියන්නේ ධර්මයේනේ. ඒ දුක තියෙන්නේ කොහේද? මේ ජීවිතේ. මේ කියන විනාය තියෙන්නේ කොහෙද? අපේ ජීවිතේ. ඉතින් මේවත් දැනගෙන තිබුණොත් මේ හොඳ එක තෝරගෙන කරන්න පුළුවන් ගන්නේ. මේ හොඳ එකක් තියෙනවා කියලා තියෙනවා. ඊළඟට තියෙනවා විනාශිත කියලා අර මිනිස් මිහිරි සිනාවක් ඇති වෙනන් පස්සේදී සාවෙන් ගොඩක් තියෙනවා ඒක අපි ඒට වඩා කමාරත් hina වෙන්න ගියාම අද්දගත් වුණ අනත් වුණ ඉසත් වුණ එහෙමත් hina වෙන වෙලාවල් තියෙනවානේ ඒවත් ඒ ඒවට කියනවා අපහාසිත hina කියලා. තව තියෙනවා කඳුව වත් කරන ගම hina වෙලා ඉන්න ඕනේ. මම කියන කල්පනා කරලා බලන්න. මේ බණ පොතේ තියෙන නෑ. එහෙම ඒවට තමයි සිනා බුදුහාමුදුරන්ගේ සිනාව එහෙම නෙවෙයි. අර ශ්‍රීමුකයේ දිවන යන්තම් අර දත් වෙන තෙමින් තෙමින් තියෙනවා. මේ විදුලි ගතනකොට ආලෝකය පැතිරෙන්න වගේ කල් කමක් විතර මහකට ආලෝකය පැතිරුණාම ඒක අර බුදුහාමුදුරන්ගේ වටේ කරකැවිලා ගිහිල්ලා ආයෙත් ඉදිත් නැසිනාව නැතන් ඉර ඇතුල් වෙනවා. මේක දැක්ක ආනන්දහාමුදුරු. දැකලා තමයි ඒ බුදුහාමුදුරනේ මේ බුදුහාමුදුරු මේ ඇයි මේ සෙන්සිනාන්නේ කියලා. අන්න ඒ වෙලාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආනන්ද ඉස්සර හිටියා මේ අපේ බුදුහාමුදුරුවෝ මේ වදාරන්නේ ආනන්ද ඉස්තර හිටියා ගලෙන් කාශ්‍යප කියලා බුදුහදා බුදුරජාණන් වහන්සේ කෙනෙක්. අපි දන්නෝනේ අපේ බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලා බුදු වෙච්ච කෙනෙක් නේ. ඒ ගන්නේ බුදුහාමුදුරුවෝ සිනාසීමට කාරණේනේ යන්නේ. මොකද්ද කාරණේ? අර අර අර සල්ගස් හැදලා තිබිච්ච ලස්සන ගත්ත අත්දැකලා මෙතන නිකන් දෙයක් නෙවෙයි තියෙන්නේ අර අතීතයේ සිහි වුණා. තවතිනුතුන්ටත් යම් කිසි දෙයක් ඇතිවම පරණ පුරුදු මතක් වෙනෝනේ. බුදුහාමුදුරන්ටත් එහෙමයි. අපේ බුදුහාමුදුරන්ට ඉස්සෙල්ල බුදු වෙච්ච බුදුහාමුදුරන්ට ආයේ පරණ කෝචයක් නෙමෙයි කියන්නේ. ඒ කාරේ විකාශී බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ උන්වහන්සේට හිටියා ගවේෂී කියලා උපාසක කෙනෙක්. විසු ගවේෂී සූත්‍රයේ තියෙන අදහස මම කියන්නේ. උපාසක කෙනෙක් හිටියා ගවේෂී කියලා. අර මම මාතුකා දිවන්නේ ඉස්සෙල්ලා ඒ උපාසකයෙක් වෙන්න නම් ඒ උපාසකයා ළඟ තියෙන්නේ මොනවද කියන්න ඕන ඒකට කියලා අපේ බුදුහාම ගෝතකොබ්බන්දෙක් ආනන්ද කියලා ආනන්ද මෙන්න මේ ඉස්සරීතිය කාශ්‍යප බුදුහාමුදුරන් කාලෙදී කාශ්‍යප බුදුහාමුදුරන්ගේ උපාසකෙක්. එයා එයාගේ පිරිස හිටිය 500ක්. ඒ 500ක් දෙනාම පංචේ සමාදන් වෙලා හිටියේ. දැන් මෙතනින් පංචේ සමාදන් වුණානේ. අපිත් දැන් පංචශීල ගත්තා. ඒ වගේ පංචශීල සමාදන් වෙලා හිටියේ මේ පංචශීලයක්. ඒ කෙනා බොහොම හොඳයි. පංචශීල ගත්තට මොකද අපේ විපස්සී බුදුහාමුදුරන් කාලේදී ආයුෂ ප්‍රමාණය අපේ වගේ නෙවෙයි. අවුරුදු 20000ක් අපේ අවුරුදු වලින් ඒ කාලේ ආයුෂ තියෙන එක්කෙනෙකුට. ඉතින් අපි අවුරුදු 100ක් විතරනේ කාලේ මේ ලෝකේ ජීවත් වෙන්නේ. එයින් පස්සේ වෙනස් වෙනෝනේ 20000ක් අතර කොච්චර වෙනස් වෙන්නේ නැති වෙනවද අර ගත්ත සීලේ සමාවත්තන්ට මොකද උනේ කියලා අපරි සීලස්ස අපරි පූර්වකාරී අතකෝ ආනන්ද ගවේ ශිෂ්‍ය උපාසකස්සේ ඒතදෝති සීලගත් මේ උපාසකතුමාට මෙන්න මෙහෙම අදහසක් ඇති වුණා මොකද්ද ඇති වුණේ මම තමයි මේ 500ක් පිරිසට සිල් සමාදන් කෙරෙන්නේ. ඒගොල්ලන්ට සිල් කියලා දුන්නා. අපි සමාජයේ ඉන්නෝනේ පන්සලකට ගියත් පවුලේ ප්‍රධානියෙක් ඉන්නවා, ගම කුණත් ප්‍රධානියෙක් ඉන්නවා. ඒ වැඩෝ එයත් යොදනවා. ඒ වගේ මම මේම හිතියා. එහෙම ඉන්නකොට දැන් මේ බණ දිග වැඩි වෙන එහෙම කියන්නේ මම එයාන්ට පින් අඩු කරන්න ඕන මොකද මේ ටික නිසා ටිකක් කියන්නම් ඈ ඉතින් එහෙම වුණාට පස්සේදී සීල් සීල් සැදුණා අර අර මාතුකාවෙන් තියෙන්නේ සීලස්ථ අපරිපූර්ණකාරී සීල් පංචින් ගත්තට රැකුනේ නැහැ අවුරුදු 20000ක් ඉන්නකොට ගැටෙනවනේ අර මේ වෙනවනේ සීලස් අපරිපූර්ණකාරී මම ඉතින් මේ පාදකයට නම් මම ඔයගලන්ට උදව් කරලා තියෙනවා පළමුවෙන් ගමන් කරලා කෙනෙක් වෙලා තියෙනවා සිල් සමාදන් කරවලා තියෙනවා මේගොල්ලන්ගේ තේ කඩිලා මගේ තේ කඩිලා මම ප්‍රධානියයි කියලා මගේ ළඟ සිල් නැත්තම් මේගොල්ලන් කොහොමද සිල් රකින්නේ අපි දෙගොල්ලෝම එක වගේ. මේ අපාසකතුමා තනත්ති කිංචි අතිරේකම් විශේෂ අතිරේකයක් නෑ අපේ. දෙගොල්ලෝම එක වගේ. ඒ නිසා මම මොකක් හරි අතිරේක දෙයක් කරන්න ඕක සීල සමාදන් වෙන්න ඕන කියලා එතුමා මේ 500ක් උපාසක පිරිස ළඟට ගිහිල්ලා ආනන්ද ඒ පිරිසට කිව්වා මම අද ඉඳලා පංචිල් සමාදන් වෙනවා නැවත කියලා. ජීවන ආනන්ද මේ 500ක් දරා මොකද කළේ? ඒගොල්ලෝ සිතුවා මේ අපිට පාර දෙන්නේ මග දේව දුන්නේ කරණයට කියලා දුන්නේ මේ උපාසකතුමා. අපිත් මේ 500 සමාදන් වෙනවා කියලා ඒගොල්ලෝ සමාදන් වුණා. එතකොට ඔන්න එකක්. කරුණ පහක් තියෙනවන්න පළවෙනි එක සිල් ගත්ත සමානයි. ඊට පස්සේ මේ ගවේෂී උපාසකතුමාට ආනන්දේ තුනා දෙගොල්ලම එක නම් මම ප්‍රධානියයි කියන්න ඕනේ නෑනේ. ප්‍රධානියා කියන තා විශේෂයක් වැඩ කරන එකට මේක ඒ දෙකක් නෑ දෙන්න මේකයි. ඒ නිසා ආනන්ද ගවේෂී උපාසකයෙක්ට මම මොකක් හරි අතිරේක දෙයක් පුරා පුරන්ට ඕන කියලා අර පාන පංචශීල ගැන ඇත්තට මේක විස්තරයක් කියන්න ඕන නම් පංචශීල ගැන විස්තර කියන්න දන්නා ප්‍රාණඝාත අගතදාන කාමීච්ඡාචාර මුසාවාද සුරාමේරේ කියන පහනේ පංචශීල කියන්නේ අපි දැන් සමාදන් වුණා. ඒවා හොඳට රකින්න රකින්නේ අය දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ කියන්නේ මම දැන් කියලා කිව්වම එදා බුදුහාමුදුරුවෝ කියාපු ඇති. කාශ්‍යප බුදුහාමුදුරන් කාලේදී මේ ගවේෂී පාදකතුමාට අනෙක් වෙනස කඩි වුණා. පස්සේ ආනන්ද ඒ ගවේෂී උපාසකතුමාට හිතුණා මම මොකක් හරි අතිරේක දෙයක් කරන්න ඕන. ප්‍රධානිය තියෙන එපා වැඩිපුර මොකක් හරි කරන්න එපා. ඒව ඕනේ කියලා මම මොකද කරේ ආනන්ද ඒ මේ හැමදාම මේ විදිහට ඉන්නවද කියලා මොකක් හරි දෙයක් අතිරේකව කරන්න ඕන කියලා ඉවරලා එතුමා කරේ මොකද්ද? භක්මචරියන් භක්මචරිය පංචමක සීලය. දිගට කියන්නේ යන්න වෙලාවක් නිසා පාණඝාත අදත්තාදාන වේයත්ව අතසීල සමාදන් වෙනකොට කියන්නේ කාමීසු මිච්ඡාචාරා කියන්නේ නැහැනේ. අබ්බම්චරියා වේරමණී එක්කවද සමාදියාම. ඒකත් එක්කයි පංචේ ගන්න. ප්‍රශ්නකාරී පංචමක සීලය. ඒක සමාදන් සමාදන් වෙලා ඉන්නකොට මේ අය සමාදන් වෙලා ගිහිලා පංචීකට කිව්වොත් මං අද ඉඳලා භක්මචර්ය පංචමක සීලය රකින්නවා කියලා. ජීවන ප්‍රධාන කියන එක අනිත් පැත්තෙන් බාරගත්තා. බාරාගෙන ඒ විදිහට ඒක රකින්න පටන් ගත්තා. එහෙම රකින්න පටන් ගත්තයින් පස්සේදී මේ ගල්වැසි උපාසකතුමාට හිතුණා දැන් මේගොල්ලන්ට ප්‍රඥාචර්ය පංචම සීලය රකින්න නම් මාත් රකින්නේ එකන එච්චර නම් අපි දෙගොල්ලන්ගේ වෙනසක් නැහැ. මම මොකක් හරි අතිරේකන් අතිරේක දෙයක් කරන්න ඕන ඊට වඩා වෙනස් දෙයක් කරන්න ඕන කියලා කල්පනා කරා. ඉතින් මේ මේක ගැන කියනකොට අපි එක දෙයක් කියන්න ඕනේ. මේ සීල ගැන කියාපු සූත්‍ර තියෙනවා. මන්දන් කරේසි සූත්‍රය කියපු අර අංගුත්තර පංචක නිපාත මේ සූත්‍රයේ මුලින් තියෙන්නේ අනේක දිවාසිතානන් ඉන්න වෙලාවකදී බුදුහාමුදුරෝ දේශනා කරපු ගිහි සූත්‍රය කියන එක. ඒ ගිහි සූත්‍රයේ තියෙනවා මේ මේ පංචේ පද පහ හොඳට රැගෙන එක්කන හිතන හැටි උන්වහන්සේ පෙන්වලා තියෙනවා. හොඳට තමන්ගේ හිත තමන්ට ඇත්තටම සතුට වෙන්න පුළුවන්කම තියෙනවා නම් තමන්ගේ දෙයින්නේ සතුට වෙන්න ඕන. මේ සතුටේ කියන එක මනින්න බෑ අපිට මෙහෙම. දැන් හොඳට හිතලා බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේ අර සීමා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ලෞතර බුදු වුණා. බුදු වුණාම කලේ මොකද්ද? මේ බුද්ධත්වයේ ගැන එතන ඉඳගෙන කල්පනා කළා. එක දවසක්ද කල්පනා කළේ සති හතක් යනකම්. ඒ ප්‍රීතිය වින්ද කාගේ ප්‍රීතියද වින්දේ? Tamange දේ ගැන ප්‍රීතිය වින්දේ. අතිරම් ප්‍රීතියනේ අනුගේ බල බලනේ. ඒක නෙමෙයි නියම ප්‍රීතිය. Tamange දේකින් සතුට වෙන්න පුළුවන් නම් ඒ ප්‍රීතිය තමයි සැප දෙයක් දෙන්නේ Tamanට. අනුංග දෙයකින් ප්‍රීති වුණාට Tamanට සැප ලැබෙන්නේ නැහැ. ඒකට ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ආදී ඇති වෙනෝනේ පහු වෙනකොට. Tamange දෙයකින් ප්‍රීතියක් ඇති වුණා මෙහෙම වෙන්නේ නැහැ. බොහෝම සන්තෝෂයට ප්‍රීතියට ඇති වෙනවා. ඒ වගේ මේ ගවේෂී උපාසකතුමා අනේකතුමා සිතානන්තට ඇහෙන්න බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මහ රහතන් වහන්සේට ප්‍රකාශ කළා ආනසාරිපුත්ත යම් කිසි කෙනෙක් මේ නිහි ධර්මය හොඳ සාධනෝ නම් දන්නවාද ජීවිතයක් ගත කරන සුදු වස්ත්‍රාන්දනේ කෙනා මේ සිල්පද පහ ආරක්ෂා කරනෝ නම් ඒ කෙනාට ඇති වෙන අය චතුන්නම් ආභිෂේක සිකානම් ආභිෂේක සිකං දිට්ඨදම් සුඛ විහරණ ධර්ම පහතරක් ඒ කෙනාට ඇති වෙන හිතට මොනවද ඒ ධර්ම සතර? දැන් ඔය පින්වතුන් බණ අහන්නට ඉස්සෙල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියවනේ. තුනුරුවන් සරණ කියලා. බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං කියලා තුනුරුවන් සරණයට තුනක් තියෙනවානේ. ඊළඟට මොකද්ද කරේ? සින් සමාදන්. මේ තුනුරුවන් සරණට යාමත් අර සිය සමාදන් වීමක් හැදෙන්නේ නැතෝ තියෙනවනම් කාමන්ත කොච්චර ලොකු ප්‍රීතියක්ද ඇතිවෙන්නේ? අන්නේ ප්‍රීතිය ආනන්දය මේ පංචශීලයේ එයාට ඇති වෙන ප්‍රීතියදී එතනත්ත තමන්ටම පියා ගන්නවා. උන්වහන්සේ දේශනා කළා මොනවාද මේ අඩකොල්ල යන්තම් කියන්නේ කාලේ මේ තියෙන සාර රෝසොත් අනුයකය බණ කියන්නේ ඒ විදිහට ගියානම් මට බණ කියන්න තිබුණා ඉස්සර කරලා. ඒක නිසා යන්තම් කිව්වා මේ මතක් කරන්නේ උනාසකෝ අත්තනාව අත්තානං තමන්ම තමන්ට කියනවා තමන්ට තමන්ම කියා ගන්නවා. මොකද පාසය කියන එක. තමන්ට තමන්ම කියා ගන්න මොකද්ද? කීන නිරයෝමි මම නිරයෙන් නිදාසෙච්ච කෙනෙක්. හරි සතුන් මරන්නේ නැහැ, වරකම් කරන්නේ නැහැ, වැඩි කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මද්දවි පාවිච්චි කරන්නේ නැහැ. වැරදීම ඇත්ත ඇතින්. එතකොට නිරයට යන ගතිය නැති කරලා තියෙනයි කියලා තමන් ගැන හිතනවා තමයි. මේ බුදුහාමුදුරුවෝ දාරන්නේ කාටද? ආනන්ද මාසරේ පාඳුරත් එක්ක එකවර අර අනේ පින්වාදිතානොත් එක්ක 500ක් බණ අහන්න ගිහලා ඉන්න වෙලාවේදී මේක කිව්වේ. මේ නරකාදීන් නිදාශ්‍රිත කෙනෙක් කියලා තමන්ම හිතනවා. එන නිරෝධි ඒකෝනාචන උන්වහන්සේ පෙන්වන කීන තිරච්ඡානියෝනි තිරිසන් ලෝකයක උපදින්නේ නැහැ. තිරිසන් ලෝකවල උපදුනොත් පව් කොල්ලා මොකද වෙන්නේ? ඒකට උඹා දේවල් හිතන්නේ පදන් බලන්න හරකෙක් කියලා කියන්නේ තිරිසන් ගතපතේකනේ. කොච්චර බර අදිනවද? කොච්චර දුක් විඳිනවද? පිපාසාය කියලා කොච්චර දුක් විඳිනවද? ඒ ඔක්කොම විඳින්න වෙන්නේ මොකද? අර පංචිල් වල තියෙන වැඩවල කරන්නේ කරලා නැතුව මොකක් හරි කරොත් තමයි ඒ තිරසන් ලෝකෙක උපදින්නේ. මම එතනින් නිදහස් වෙනවා කියලා මේ මේ කනත්තක් සිල් කියන්නේ කියලා හිතනවා. සතුට වෙනවා. තෙරත් තිරිත දරචානියුන් විතරක් නෙවෙයි පෙන්වා පෙත්තිෂය. පරලෝකෙදී පරලෝක ප්‍රේත ලෝකයට ගිහින් යන්න උපදින්නේ නැත කියලා මට නිදහස් වෙන්න පුළුවන්. සිල් කියන එක තුනුරන් තරණ දීලා තියෙනවා බුද්ධං රහං ගච්ඡාමි කියන එක සිල් තියෙනවා ඉතින් പ്രേත ලෝකයන්නේ නැහැ තමන්ට වැඩි කියේ අනුන් විවාහක සඳහා යොමු කරනවා දෙනවා අනුන්ගේ ඉදිර ගන්න කල්පනා කරේ නැහැ අනුන්ගේ ජාතයට ඊර්ෂ්‍යා කරේ නැහැ ඒ නිසා പ്രേත ලෝකයට යන්නේ නැtei කියලා කල්පනා කරන කරන කියලා උන්වහන්සේ පෙන්වලා තියෙනවා එසමනක් නෙවෙයි එහෙම තමන් ගැන කල්පනා කරනකොට උන්වහන්සේ පෙන්වන සීනාපාය දුග්ගති විනිපාතෝ අපායකට කවදාවත් මං යන්නේ නැtei කියලා සත්‍යයටපත් වෙනවා කවුද පංචේල යකනේ එක්කෙනා දැන් ඔය පින්නතුන් පංචේ සමාදන් වුණා මේක හොඳට රැක්කයින් පස්සේ ඇති වෙන ප්‍රයෝජනය හොඳට රැක්කොත් කඩන්න කියන්නේ නැතුව ඔය හැම දිනාටම මේක ලැබෙනවා මේ උදේ පාන්දර මේ වගේ බණ පාඩම් කරගෙන අහගෙන පුරුදු කරගත්තොත් උදේම ඉඳලාම දවස මුළුල්ලම හොඳ වැඩක් කරන්න. මිනිස්සුක වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන්න ගියාම හොරකමට යටෙන්න හොඳ නෑ. බොරුවට යටෙන්න හොඳ නෑ. වැරදි ඇසිරීමට හොඳ නැහැ සතුන් මරන්න හොඳ නැහැ කියලා දෙන්නකොට මේ වගේ කීනාකාය දුක්ගති විනිපාතෝ කියලා. එපමණකින් නෙවෙයි සාරිපුත්ත ඒ තනත්තා සෝතාපන්නෝ අවස්ති මම දැන් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් කියලා Tamanටම හිතාගන්න. නියතෝ සම්බෝධි පරායනෝ ඒකාන්තයෙන්ම නියතයි මට ගති. කොහෙද සෝවාන් වෙච්ච කෙනෙක් සතර ආපායකට කවදාවත් යන්නේ නැහැ. සෝතාපට්ඨ නුනත් හොඳට පංචේ ගැටුනේ කියන අපායට යන්නේ නැහැ. සුඛ මිනිසෙක්ම වෙලා උපදින්නේ. නැත්තම් දිව්‍ය ලෝකයක උපදිනවා. අපි කරන සපෝලින් තමයි දිව්‍ය ලෝකවල මිනිස් ලෝකවල උපදින්නේ. ඒ වගේ මේ නියෝගේ බණාන්න බෑනේ දිව්‍ය ලෝක උපන්නා. මේ වගේ දන් දෙන්න බෑනේ දිව්‍ය ලෝක උපන්නා. මේ වගේ සීල රකින්න බෑනේ. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨම ලෝකයේ මිනිස් ලෝකයයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. මේ දේශනා කරපු විදිහට මෙන්න මේම කියලා තියෙනවා ඔය කාරණේත් මම මතක් කරේ විශේෂයෙන් මේ පංචල් ගැන අර ගවේෂී උපාසකතුමා පංචල් දැක්කයි කිව්වනේ. අපිත් එහෙම රකින්න නම් අනේ පිළිමාචිතානන්ත ප්‍රකාශ කළා වගේ සමන්තත් සපපින්ස පවතින හොඳ පින්කමක් කරන්න පුළුවන්. ඒ ගවේෂී සූත්‍රයේ මේ ඊළඟට තුන්වෙනි කාරණේ ඇහිටි කිව්වා පළවෙනියක පංචම සමාදන් වීම දෙවෙනියක භක්මචර්ය සීලයත් එක්ක භක්මචර්ය පංචමක සීලය රැකීම තුන්වෙනි කාරණයට කියන්නේ මොකද ඒක භක්තික එක් වේලක් පරසේ එක මේ එක් වේල ගැන කියන්නේ ගියාම වාග් දෙය කියන්න වෙනවා ඉතින් ඒ නිසා අන්තිමකින් මම තේරුම් කරන්න ඕනේ මේක ඒක ගැත්තේ කියන්නේ එක එක විතක් වැන්දීම කියන එක නෙවෙයි ඒක වචනේ තේරුම එහෙමයිනේ. උදේ පාන්දර ඉර පායපු වෙලාවේ ඉඳලා ගාල් ඉර ඉර ඇරෙන තෙක් අපි හිතමු අපි ඔරෝසෙන් හයතේ කියලා ඉර පායන්නේ. ඒකට 12 වෙනකොට ඉර හැරෙන ගායන් පස්සේ ඉර හැරෙනෝනේ 12 වෙන තෙක් දහවරක් අපි මොනවාරි කෑවත් ඒක බක්ති කරන්නේ සිල්ගත් එක්කෙනා හැමතිස්සෙම ගන්න ඕනේ කියලා අපි චෝදනා කරන සමහරුන්ට ඒක බන දන්නේ නැති එක්කෙනා කරන චෝදනාව. බන දන්නේ එක්කෙනා චෝදනා කරන්නේ නැහැ. බන දන්නේ එක්කෙනා 12 යාරණෙක් සමහරට ඒ ආරෙන්න පුළුවන් 6 6 6 10 කියලා පාන්න පුළුවන්. ඒකේ ඒක ඇරෙන්නත් 12 10 වෙන්න එපා. ඒ කියන්නේ එහෙම හිතන්න ඕන. අන්න එහෙම ඒකබත්තිකව වාසය කරනකොට 10 20 වරක් කරනවත් ඒකබත්තික මිසක් ඒකේන වෙනස් තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. ඒක තුන්වෙනි කාරණේ. තව කරුණු දෙකක් කියන්න ඕනේ. මේ මේම අර තුන්වෙනි කා ඒකබත්තික මේ ගවේෂී උපාසක තුමා අර 500ක් පිරිස ළඟට ගිහිල්ලා කිව්වා මම අද ඉඳලා එක වේලයි වළඳන්නේ. ඒකබත්තිකයි. මේ 500ම කල්පනා කළා මෙතුමා තමයි අපට මඟ දෙන්නේ. හොඳ පැත්තට යවුවේ සිල් සමාදන් කෙරුවේ. එතුමාට ඒකත් මේක කරන් දෙන්න කරන්නේ අපිත් එහෙම කරන්න මේ 500ක් දෙනාත් ඒ වැඩේ කළා. ඒක බක්තිකුණ. ඒත් නිල උපාසක සමාජිකෝ වුණ ඔබතුමා ඒක බක්තික වෙනෝ නම් අපිත් ඒක යොමු කරමු. අද ඉඳලා සමාදන් වෙනවා. ඒක සිල්පද තුනයි. මතක තියෙනවනේ මාරුණා මතේ මම ගැඹුරු බලන කියන ගමසත්තට කියන ටිකක් අර සිනාව ගැන හිතා පොඩ්ඩක් කියලා ඒකට අමාරු අනානේ දන්නේ නැහැ කියන්නේ ඒ මේ විදිහට කරුණු තුනයි ඒ එහෙම කියයින් පානන්ද ඒ භාවයේ උපාසකතුමාට ඊළඟට උනේ මොකද දැන් තුනක් කියවන්නේ කරුණු මේ භාවයේ උපාසකතුමාට ආනන්ද සිතන මෙන්න මේක අදහසක් දැන් මේ මගේ මාත් එක්ක ඉන්න 500ක් පිරිසක් මාත් දෙගොල්ලම එක වගේ. මගේ ප්‍රධානියා කිව්වට මගේ අතිදයක් නැහැ. ඒගොල්ලන්ගේ තියෙන මේ සිල් මගේ තියෙන මේ සිල් විතරයි. විශේෂ අමුත්තක් කරගන්න ඕන කියලා හිතුවා. ඒ මිතයා මේතනත්ත මොකද කරේ අපේ බුදුහාමුදුරුවෝ වදාරනවා ආනන්ද ඒ ගවේෂී උපාසකතුමා මේ කල්පනා කළා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ කියලා මේ උපාසක තිලකට කල්පනා වුණා කියලා උන්වහන්සේ පෙන්වලා තිනවා තනියම ඉන්න වෙලාවේදී කල්පනා වුණා උපාසක ගවේෂි උපාසකතුමාට ආනන්ද මම දැන් මේ තනියම ගිහෝවේ ජීවත් වෙනවට වඩා මේ ජීවිතයේ අතල්ලා පැවිදි ජීවිතයකටපත් වෙන්න නැත්නම් හොඳයි කිය. හිතලා ආනන්ද ගල්වැසි උපාසකතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට කිව්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම මෙහෙම හොඳට සිල් දැක්කා. භක්මචර්යාව රැක්කා. ඒකපත්තිකව හිටියා. මට දැන් හිතයි මහාන වෙන්න බුදුහාමුදුරුවෝ ළඟ. එනිසා බුදුරජාණන් වහන්සේ මා පැවිදි කරවන්නට කියලා කිව්වා. කිව්වා මේ ආනන්දේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගවේෂී උපාසකතුමා පැවිදි කරා. පැවිදි කරා පැවිදි කළා ආනන්ද පැවිදි වුණාට පස්සේ මේ ගවේෂී උපාසකතුමා තනියම විවේක ඉන්න වෙලාවේදී මහාන වෙලා නිකන් ඉඳලා බෑනේ. මොකක් වැඩ කරන්න තියෙනවා. ඒ හුඟක් වැඩ කරන්න කියන නිසා මේ තැනට කල්පනා කරාම මම මොකක් හරි දෙයක් දිනුවක් මේකේ පැත්තෙන් තෝරන. තනියම වාසය කරන වෙලාවේදී එතුමා භාවනා බණ භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා දැන් ඒකට මේ පස්වෙනි එක මම කියන්නේ මානුණානේද මානවීය අර සීලේ ජීවිතාලේ ඉඳලා වැඩ තුනයි ඊට පස්සේ මහණුනා හතරයි පස්වෙනි රාගේ නම් මේ කියන්නේ. මේ වෙලාවේදී කල්පනා කළා ආනන්දේ ගවයේ සිංපාසක භික්ෂුවට මෙන්න මේ නීතුණ කණින්ම ඉන්නකොට. ඒ හේතුන මොකද්ද? ආතාතිනි පහිතත්වෝ භක්මචර්යං පරියෝසානං දිට්ඨිය ධම්මේසානං අභිඤ්ඤා සච්චිකත්තා උසම්පජ්ජ විහාසි. තනියෙන් ඉන්න වෙලාවේදී මහාන වෙලා ඉන්නේ කෙනාට භ්‍රමචාරී ජීවිතයක් ගත කරන්නට වෙනවා. ඉතින් ඔය භ්‍රමචාරී කියන ඒවායේ තියෙන ගොඩක් ගිහින්ටත් භ්‍රමචාරී තියෙනවනේ. භ්‍රමචාරී පංචමුඛ සීලය, ප්‍රතිසන්තක් තියෙනවනේ භ්‍රමචාරී සීලය. මේ විදිහට භ්‍රමචාරී අවසානයේදී දිත්තේ ධම්මේ සං අභිඥා සත්‍යගතා. මෙලෙදීම මේ ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ දකින්න නැත්නම් හොඳයි කියන අදහසක් ඇති වෙනවා. ඇති වෙලා ධන භාවනා කළේලා ආනන්ද ටික කාලයකින්ම ඒකනත්ත සහත් ඵලයටපත් වුණා. සහත් ඵලයටපත් වෙලා නා කුසිතං ධර්මචර්යං කතං කරණීයං මම ධර්මචර්යය රැක කළ යුතු දේ කළා කියලා අදහසක් ඇති වුණාය. ඇති වෙලා රහත් වුණාට පස්සේ මේ අදහස ඇති වුණේ. ඊට පස්සේ දී උපාසකේ නික්ෂුන් වහන්සේ කලේ මොකද අර පංචීලක් දෙනාට දීලා කිව්වා මම දැන් මේ මහාන වෙලා මම මෙන්න මේ විදිහට පැටි කළා. ඒකට අපායත් નિરાශින් මොනවාමද? අපි අපායට අධිගෙන යන සකුසල ධර්ම තියෙනවා 10ක්. ඒවට කියන්නේ සංයෝජන කියලා ලනු වගේ අදිනව පල්ලයට. කාමච්ඡන්දේ කැමති දෙයට ඇදෙනෝ මේ දවල්. කැමති දෙයට උනත් කැමති නැහැ යාට ඇදෙනවා. අනුන් જાතියට කැමති උනත් ඇදෙනවා. භාග් දේශිතන් දෙකේ. ඒ ඒ ඇදෙන ගතිය තමයි කාමය කාමච්ඡන්ද කියලා කියන්නේ. සෝවාන් වෙනකොට මේ කැමති දෙයට ඇදෙන ගතිය නැති කරගන්නවා. සීල සමස්තේට නැති තියෙන අසින් ගතිය නැති කරගත්තම තව මොනවද නැති වෙන්නේ? ව්‍යාපාද තරහව නැති වෙන එතකොට. අපි තරහ වෙන්නේ ආශාවන් නිසානේ. මට හම්බුනේ නෑ මට මම තරුදුනා එයා දිනුවා කියලා ආශාව. තරහ ඇති වෙනවා. ඒ ඒ ගැන වැඩි කියන්න හොඳ නෑ. එතකොට දේශපාලන නිසා යනවා. මොන තැනකට ගියත් එහෙමයි ආශාවෙන් ඒක වෙන්නේ. ආශාව ළඟට තරහව. කාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා අකුසල ධර්ම මේ කාම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒවා වෙනස් මේක සංයෝග කාමයන්නේ අයන ගතිය අඩු වෙනවා සෝවාන් වෙනකොට තරාව ආදී වෙනවා සෝවාන් වෙනකොට ටිකක් තියෙනවා. විසි විසිකිච්ඡා කියන එක තියෙනවා අපි. බුදුහාමුදුරුවෝ කෙරේ සර කරන්නේ නැහැ, ධර්මයේ කෙරේ සර කරන්නේ නැහැ. සංඝයා කෙරේ සර කරන්නේ නැහැ. ඒකත් ඒකපත් වෙනවා. එහෙමපත් වෙනවා නම් මේ ආනන්ද මේ ගවේෂී කියන විශ්ව ඕම ටික කාලෙකින් සියලුම කෙලෙස් පාලනය කළා. සෝවා ඔය තත්ත්වයටපත් වුණා. අර 500ක් පිරිසක් මේක දැනගෙන ටික කාලයක් මහාන වෙලා ඉඳලා සියලුම කෙලස් පාණය කළා ඒ අතොත් හරියට පත්වතා පත්තුනා කියලා මේ සෝතේ දක්වලා තියෙනවා එයින් දක්වලා ඉවරලා ලෝතර බුදුහාමුදුරුව වදාලා ඉතිකෝ ආනන්ද ආදිවාසීන් ඒ පංචස පංචීය උපාසකවරු මේ ගවේෂී උපාසකයෙක් එක්ක එකට එකතු වෙලා උත්සාහ කළේලා සියලුම කෙලෙස් තාණය කළා අනුත්තරම් විමුක්ති සුඛං අනුත්තර වූ විමුක්ති නිවන් සුවයටපත් උනායි. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ වදාරනවා ආනන්ද අන්න ඒවන් ඒවන් ආනන්ද සිතිතබ්බන් ඔන්න ඔය විදිහට පුරුදු වෙන්න. පුරුදු වෙන්නේ කොහොමද? ටික ටික පුරුදු වෙන්න. එකපාරට වදා ගන්න එපා. තවේශ උපාසකයා ඉස්සෙල්ලා පංචින් වර්ගන ටික එක එක පද යක්කන්නේ. ඔය ඔන්න ඔය පිළිසෙටත් මේ ගත්ත සීල් එක જાතියක සමානට රකින්න බෑ. ඔක්කොම. එකක් පුළුවන්. ඒක රකින්න. සංසාරය ඇති අප්‍රමාණ જાතියේ උපදින අය පුරුදු කියන අනිත් එකක් හදින්න පුළුවන් ඊළඟට. එහෙම හොරුදුනාම බොහෝම හොඳ තත්ත්වයකටපත් වෙන්නට පුළුවන් පස්වෙනින් පස්සේදී ඒ වගේ ආනන්ද ශික්ෂිකා බවානන්ද ඕන විදිහට පුරුදු වෙනවා. දැන් අපේ ආනන්ද හඳුරෝ සෝවාන් වෙලා විතර හිටියේ මේ කාලෙ වෙනකොට. සහත්වල නැහැ. මේ බණ ඉගෙනගෙන උනාට ටික පිරිසිදු ආන්දර පිරිනන්තාවට පස්සේ දැන් තමයි පස්සේ තමයි උන්වහන්සේ පහත් වුනේ. බුද්ධ උපස්ථානයේ තිබෙල තිබුණානේ. ඒ නිසා අපි වැඩ කරන්න ගියාම අපේ කය වචනේ ඉත කියන මේවා පොදු කරගෙන උතුම් සැප ලබා ගැනීමට උත්සාහ කරන්න ඕන. ඒ අපේ රටේ ජීවත් වෙන හැමදෙනාම වුණත් මේ කාලෙදි වුණත් අපේ ජීවිතවලින් අපි යමක් කරන්නට ඕන ඒ ජී ඒ කරන්න ඕනේ කියන්නේ තමන්ගේ ජීවිතයෙන් ඒක වැඩ විතරක් නෙවෙයි. වටින මිනිස්සුන්ගේ උගන්වන සමාජයට වැඩ කරන්න ඕන. මේ පංචිල්ල තියෙන සමාජයට වැඩ කරන එකනේ. සතුන් මරන්න එපයි කියන්නේ සමාජයට වැඩක් නේ. දැන් මේ කාලේ අපේ යුද්ධයක් තිබුණා. ඒක නැති වුණා. රටේ පාලක පක්ෂයේ බුද්ධිමත් ඇත්තේ ඒක ඒ විරුද්ධකාරයව මරන්න ඕන කියලා ඔක්කොම මරන්න ගියේ නෑනේ. පුළුවන් තරම් ඒගොල්ලන්ට මඟ දුන්නනේ මේ දෙන්න කියලා. බැරි කියලා මේ අතු ගහන්නේ නේ කිනාට දඬුවම් කරන්න ආවා. ඒක ඉස්සරහ තේරුණා. ඒ ඒ ඉස්සරහ තේරුණා කියලා කියන්නේ අතිසමීප වෙන්නේ මේ විදිහෙන් කියලා වැරදි තත්ත්වයට ගියන් පස්සේ මේ මේ වෙන්න ඕන කියලා කල්පනා කළා කල්පනා කළා ඒ නිසා එක්තරා ධ්‍යානයක් ලැබුවා ඒ නිසා රට ගැන කල්පනා කළා රටේ විශේෂ කන්නේ පාලක පක්ෂ අපේ ජනාධිපතිතුමා ප්‍රධාන අමුදායකේ ගාමුදාවේ නැත්තු වැරදි පැත්තට නෙවෙයි ගියේ අර බුදුහාමුදුරන් දෙන්න කොහොමද පැත්තට එහෙම ගිහිල්ලා ඒක බේරගෙන ඉවරලා ගහන්න එන කෙනාට එපයි කිය මහන් නැත්තම් කරන්න මොකද? ඒක තමයි වුනේ. ඉතින් ඒක ගැන දැන් කියන්න වෙලාවක් නෙවෙයි. ඒක නැත්නම් තමා කළා වැඩි වැඩ කරන්න නැතුව අප සියලුම දුක් කලවර කරලා මේ අද ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් උදාාර කුසල ශක්තියෙන් මේ අනුදනාකමත් ධර්මයෙන් කර හැමදෙනාටම සිය දුක් කෙලවර කිරීමේ උතුම් අමාමහ නිවන් සඵල දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝදිත්වා චිරංගක්ඛං සාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං නමෝදිත්වා චිරංගක්ඛං දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා අද ධර්මානුශාසනාව පවත්වන ලැබූ දේශකයන්න් වහන්සේ කොළඹ නවයේ එළියස් ප්‍රදේශයේ සංගමිත්තා විහාරාධිපති අමරපුර ශ්‍රී සද්ධාම වංශ මහනිකායේ අනුනායක අතිපූජ්‍ය බෙලිදිනියේ ශ්‍රී ධම්ම නායක ස්වාමීන් වහන්සේ